සජීව තුන් සිත පහදන සදහම් කතිකාව නිවැරදි ධර්මාවබෝධය තුළින් යහපත් ජීවිතයක් උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ඔබට යහපතක්ම වේවා. තවත් දවසක නිමාව සමගින් ගෙවියන හෝරා කිහිපයයි මේ. ඔබේ සිත රිදෙන සිත කලකිරෙන සිත දවන තවන කොතෙක් නම් දෙයි අද දිනේ තුල සිද්ධ වෙන්නේ නැද්ද? එවන් අවස්ථාවලදී සිත ඍජුව තබාගෙන නිවැරදි සිහින් යුක්තව කටයුතු කිරීමට නම් තථාගත ධම හැර අන් කිසිවක් අපට නැහැ. ඒ ධර්ම මාර්ගයේ ගමන් කරමින් ඔබේ සිත නිවුණු සනසුණු සිතක් බවට පත් කරන අසිරිමත් ධර්ම සංකතණය සම්මා ආජීව තුන්සිත පාදන සදාම් කතිකාව මේ විදිහට ආරම්භ කරනවා. යොමු කරන ඔබේ ප්‍රශ්න මේ ලිපිණයට සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව සිත FM අංක 136 B ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ කතා කරන්න මේ දුරකථන අංක වලට 0115 886 886 0714 183 911 සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව මලඹේ අරංගල කහන්තොට පාර ශ්‍රී ශෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කතිකාචාර්ය රාජකීය පඬිතු සද්ධර්ම වාගේශ්වර ආචාර්ය පූජ්‍යපාද අත්කමරේ සුමනසාර ස්වාමීන් වහන්සේ අද දවසේ සම්මාජීව තුන්සිත පාදන සදහම් කතිකාව සඳහා වැඩම කළා. নমස්කාර පූර්වකව පාදාභිවන්දනින් යුක්තව අපි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මොහොතේ පිළිගන්නවා. අවසර අපේ හාමුදුරනේ. ත්‍රිවන් සරණයි. අපේ හාමුදුරනේ විවිධාකාර වූ රෝගාබාධ වලින් රෝග පීඩා වලින් බොහෝ දෙනා පීඩා විඳිනවා. එනිසාම දිනෙන් දින පෞද්ගලික වෛද්‍ය ආයතන වලට රජයේ රෝහල් වලට මේ මිනිස්සු ඒක රාශි වෙන්නේ තමන්ගේ කායික නිරෝගී භාවය සුවපත් භාවය ප්‍රාර්ථනා කරගෙන ඉතින් සමහර විට බොහෝ දේ කළ හැකි විස්මිත දේ කළ හැකි වෛද්‍ය විද්‍යාවට පවා සමහර අයගේ ලෙඩ සුවපත් කරන්න බැරි වෙනවා. ඒගොල්ලන්ට අකාලේ මරණය වැළඳ ගන්න සිද්ධ වෙනවා. හැබැයි යම් යම් අවස්ථාවන් වල අපිට නොපෙනෙන බලවේග හරහා මේ ලෙඩ සුවපත් කරගැනීමේ ක්‍රමවේදයන් අපේ රට විතරක් නෙවෙයි තවත් බොහෝ රටවල ක්‍රියාත්මක වෙනවා. මම මෙහෙම කිව්වේ අපේ හාමුදුරනේ මේ පහුගිය දිනක අපි මේ මිත්‍රයෝ ටිකක් කතා බහ කර කර ඉන්න වෙලාවෙදී මගේ මිත්‍රයෙක් කියනවා අමනුෂ්‍ය බලවේගයක් ශරීරය තුළට ඇතුල් කරලා ඒ කෙනාගේ ඇඟේ තියෙන ලෙඩ සුවපත් කරන්න පුළුවන් කියලා. මම ඒ වෙලාවේ කල්පනා කරා අපේ හාමුදුරනේ මේක අපේ වැඩසටහන තුළින් සාකච්ඡා කරන්න හොඳ ප්‍රශ්නයක් කියලා. ඇත්තටම අපේ හාමුදුරුවෝ මේ විදිහට මේ අමනුෂ්‍ය බලවේගයක් යම් කෙනෙකුගේ ශරීරය තුළට ඇතුල් කරලා ලෙඩ සුවපත් කරන්න පුළුවන්ද? මගේ ඊළඟ ප්‍රශ්නේ තමා දැන් එහෙම අමනුෂ්‍ය බලවේගයක් ශරීරයට ඇතුල් කරන් පස්සේ මේ අමනුෂ්‍යව බලාගෙන ඉන්නේ මේ ශරීරය තුළට ඇතුල් වෙන්නේ. අර පයින් රෙලවුන්ට ඉනිමන් තිබ්බා වගේ වැඩක් වෙනවා. එහෙම දෙයක් වෙන්නේ නැද්ද? ඇත්තට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ආෝග්‍ය පරමා ලාභා. නිරෝගී සම්පත තමයි ඇත්තටම මිනිස්යාට තියෙන ඉහළම ධනයක් බවට පත් වෙන්නේ. කවුරුත් කැමති ලෙඩ නොවි බොහෝම සෞඛ්‍ය සම්පන්නව හොඳට ශක්තිමත් කෙනෙක් හැටියට වැඩ කරන්න ඉන්න ජීවත් වෙන්න. හැබැයි අපිට විවිධාකාර කරුණු නිසා ලෙඩ රෝග හැදෙනවා. පිත්ත සමුට්ටාන ආබාර. පිත කිපුණත් ලෙඩනේ බඩ අල්ලගෙන ඉන්නේ. ඒ මන් දන්නා මේක පුරවල දාලා වගේ <laughs> කියලා ඈ. ගිනි ගන්නවා වගේ කියලා පෙන්වන පිත්ත සමුට්ටාන ආබාර. වාත සමුට්ටාන ආබාධ සමහර අය කියන මේ වන්දා වාතයක් කොන්දේ අමාරු ඈ මේක දැමින්නත් බෑ මෙහෙම මතුවෙන හිටපු ගමන් අත බර වෙනවා ඔහොම කියනවා ඒක ලෙඩ සෙම්ම සමුට්ටාන ආබාධ සෙම කිපීමෙන් ඔන්න ඉතින් කෙලීම ස්රූස් ස්රූස් ගහගෙන සමහර අය නිකම් මේ මහ ජනතාවේ ඉන්න තැනත් හරියට සර්විස් සෙන්ටර් එකක් වගේ සරාස් බරාස් ගන්නවා <laughs> ඈ සෙම අයින් කරනවා කහිනවා ප්‍රශ්න ගොඩයි උතු පරිණාමජ ආබාධා මේ ඍතු විපර්ණ්‍යාසය නිසා ලෙඩ හැදෙනවා ගිරිමානන්ද සූත්‍රය උගන්වනවා මේ ලෙඩ වට්ටෝරුවා පායල එකපාරට වහින්න ගත්තාම කට්ටියට ප්‍රශ්න නේ වැහැලා වැහැලා පායන ගත්තාම එහෙමත් ප්‍රශ්න සීතලට අවුවට වැස්සට මේ හේමන්ත ගිම්හර ඕ ඍතු මාරු වෙනකොට ලෙඩ හැදෙනවා. ඕපක්කමිකා ආබාධා උපක්‍රම මාර්ගයනුත් කරන ලද උපක්‍රම මාර්ගයනුත් ලෙඩ හදන්න පුළුවන් හදවන්නත් පුළුවන් නේ. එහෙමයි. අපි හිතමු කාට හරි නරක සිතක් තියෙන කෙනෙකුට තමන්ගේ වෛරක්කාරයෙකුට ඕනනම් ඔය කියන්නේ පාරම්පරික ඒවා අඳුරු ශාස්ත්‍රය ඇත්තට මේ කොඩි විනයක් කළා කියලා උපක්‍රම මාර්ගයෙන් හදපු ලඩක් වෙන්නත් පුළුවන් නේද? එහෙමයි. එහෙම ලඩක් තියෙනවා. කම්ම විපාකජ ආබාධා. තමන්ගේ කර්ම දෝෂ නිසාම හැදෙන ලඩ තියෙනවා. ඒවට බෙහෙත් කළාට හරියන්නේ නැහැ ඇත්තට. ඉන්ජෙක්ෂන් කොච්චර ගෙවුවත් හරියන්නේ ඒ කර්ම විපාකයේ නිසා විඳවන්නම ඕන. ඔය සමහර අය කියන්නේ ඔක්කොම මට මේ ළඟදිත් කියලා ලෙඩේ. අනේ හාමුදුරනේ ඔක්කොම මේ වාට්ටිය සුව වෙලා යනවා. මේ මගේ වගේම තමයි ලෙඩ තිබුණේ. ඒ උනට ඒ ඔක්කොම යද්දි මට බෑනේ හාමුදුරනේ තාම යන්නේ මේ මගේ ඇඟ පුරාම මේ තුවාල හොඳ වෙන්නේ කාරණා දෙකක් හිතන්න පුළුවන්. එකක් කම්ම විපාකජා මේක කර්ම රෝගයක් වෙන්න පුළුවන්. ඒ කර්මයේ බිඳබලාම අයින් කරන්න ඕනේ. දෙක ඇත්තර ඔය අමනුෂ්‍ය බලවේග ආරෝහණය තියෙන කොටත් ඇතැම් විට දැන් මේ අපි කතා කරන්නේ යනෝ වගේම සමහර රෝග සුවපත් වෙන්නේ නැහැ. මොකද අමනුෂ්‍යෝ තුවාල වලට හරි කැමතියි. ඒ තුවාල වලින් වැగిරෙන්න ගලන ලේ දියර සැරව ඉස්ම වගේ දේවල් නේද? අමනුෂ්‍ය හරි කැමති තමන්ගේ ආහාරය හැටියට ගන්න. ඒ නිසා සුව වෙන්න දෙන්නේ. අමනුෂ්‍ය තුවාල ලෙව කනවා කියලා කියන්නේ එහෙම සිද්ධිය අපිට උන් තරම් හම්බ වෙලා තියෙනවා. ඒ තුවාල හොඳ වෙන්නේ හැමදාම දියර ගලනවා. හැමදාම ගඳ ගහනවා. හැමදාම මිනිසුන්ට එපා වෙනව වෙන කෙනාවනේ. එහෙමයි. එහෙම ප්‍රශ්න තියෙනවා. එතකොට මේ ඒ වගේ දේවලුත් තියෙනවා. ඕපක්කමික ආබාධ, කම්ම විපාකජ ආබාධ. ඔය කර්ම විපාක. මේ වගේ ගත්තහම ලෙඩ රෝගේ හැදෙන ගොඩක් කරුණු තියෙනවා. දැන් මේ අහන්න ප්‍රශ්නේ මේ වගේ ලෙඩ රෝග වලට ඇත්තට වෛද්‍යවරු දෙවිවරු වගේ. එහෙමයි. දෙකක් නැහැ. ඒක හැබැයි යම් කිසි මේ චක්කු සෝත ගහන ජීවා කාය කියන මේ ඉන්ද්‍රිය පංචකයට ග්‍රහණය වන ලෝකයක් එක්ක වෛද්‍ය විද්‍යාව ගණදෙනු කරන්නේ. එහෙමයි. ඒ භෞතික උපකරණ වලට ග්‍රහණය වන ඥානයක් එක්ක ඒ ටික මනසින් හිතා සාමාන්‍ය කෙලෙස් බරිත මනසින් මේ බෙහෙත් ඖෂධ රසායනික සංයුතින් සහ මැෂින් මේව භාවිතා කරගෙන පරීක්ෂා කරලා අර රසායනික දේවල් අඩංගු බෙහෙත් හිත් දෙනවනේ. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමවේදී අදාළ වැඩෙන රෝගියට ප්‍රතිවිරුද්ධ දෙයකින් මේ රෝගී සුවපත් කරන්න පුළුවන්. එහෙම. නමුත් මීට වඩා එහා ගිය නොපෙනෙන ලෝකයක් තියෙනවා. අර මම මතක් කළා වගේ කාගේ හරි රෝගයක් සුව වෙන්නෙම නැත්තම් අපිට බලන්න වෙනවා මෙතනින් එහාට ගිය නොපෙනෙන පැත්තක් පිළිබඳව. ධර්මයේ ආශිර්වාදයක් බලලා අන්න මෙන්න සුව වෙනවනේ. සියල්ලක් දෝෂ ධර්මයෙන් සුවපත් කරනවා කියලා නෙමෙයි මේ කියන්නේ. එමය. සියල්ලක්ම දෝෂ පිරිතෙන් සුවපත් කරනවා කියලා නෙමෙයි. බොහෝ විට ওই අඳුරු පැත්තේ දෝෂාන්ධකාර ඇත්තට සුවපත් කරගන්න පුළුවන් පැහැදිලිවම අපේ අත්දැකීම සහ පරිශ්‍රණ අනුව පිරිතමති. එහෙම අඳුරු දෝෂ නොවුනත් අනිල් මහත්මයා ඔය බොජ්ජංග පරිත්ත. මහා කස්සපත්තේර බොජ්ජංගය, මහා මොග්ගල්ලානත් තේර බොජ්ජංගය, චුන්ද බොජ්ජංගය වගේ ඔය පිරිත් තුන එදා ඉඳලා මිනිස්සු මහා දිව්‍ය ඖෂධ වගේ ලෙඩ වෙච්ච අයට මේ පරිහරණය කරන්න දුන්නේ නේ. ලෙඩ වෙලා ලෙඩ ඇඳේ ඉන්න තැනකට වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් යමක් කමක් දන්න කියන ස්වාමීන් වහන්සේ නමක් වැඩියොත් වෙන වෙන පිරිත් කියනට වඩා අමතක කරන්නේ නැහැ ඔය බොජ්ජංග පිරිත් ටික සජ්ජායනා කරන්න. එහෙනම් ලෙඩාට වුණත් පුළුවන් මේ පිරිත් Taman සජ්ජායනා කළ උදේ හවස Tamanට ආශිර්වාදයක් කරගන්න. සොත්ති මේ හෝතු සබ්බදා කියලා මට මේකෙන් සුවපත් භාවය ලැබෙන්න. බුදුහාමුදුරු ලෙඩ වෙච්ච වෙලාවල මහා කාශ්‍යප මහා මොග්ගල්ලාන වගේ මහා චුන්ද වගේ ස්වාමීන් වහන්සේලා බලගත්ු ස්වාමීන් වහන්සේලාටත් මේ කායික රෝග හැදෙන්න පුළුවන්. එහෙමයි. ඒක තමයි සාමාන්‍ය මනුස්ස ජීවිතයේ හැටි. ඒවා පවා වළක්වාගත් අවස්ථා ඔය පිරිත්වල නිධාන ස්වල බලනකොට පේනවා. ඒ නිසා මේ අපි අපිටම කරගන්න පුළුවන් සුවපත් භාවයේ ධර්මයේ තුලක් තියෙනවා. එහෙමයි. එතකොට මේ අහන ප්‍රශ්නයත් එක්ක වෛද්‍යවරු මෙහෙම ප්‍රතිකාර කරන අතරතුර ඌට වඩා ලෝකේ සැඟවුණු හරියට කියන්නේ නැතු මෙහෙමයි කියලා විග්‍රහ කරන්නේ නැති වෛද්‍ය නොවන මේ විකල්ප වෛද්‍ය ක්‍රම මාර්ගයෙන් සුව කරන සුව කිරීම තියෙනවානේ සමහර අය නිකා මොකක් හරි දුමක් අල්ලලා රෝගියා වට එහෙමයි එහෙම සුව ඇඟටවත් අත තියන්නේ තව සමහර අය මොනවා හරි ස්ත්‍රෝත්ත වගේ ඔහේ කියාගෙන කියාගෙන කියාගෙන යනවා මතුරනවා සමහර රෝග සුව වෙනවා නේ සමහර අය තොইলයක් වගේ 18 සංනියම නටලා ඈ ඕක්කොල වලින් අලංකාර කරලා පළාතම හොල්ලලා ඒ වගේ දේවල් වලිනුත් රෝග සුව කරනවානේ. ඒතර මානසික චිකිත්සාවක් වෙන්නත් පුළුවන්. තනි මේ ලෙඩ වෙලා ඉන්නවා. ඒ කොමුහකට හරි බය වෙලා කියලා කියනවා. හවස හොඳට වැඩ කරලා ගෙදරට ආවා. මේ එනකොට හතරමං හන්දියේදී කවුද පිටට තට්ටු කළා. ඒ මොහොතේ ඉඳලා වැඩ කරගන්නත් බෑ, කන්නත් බෑ. මේ ලෙඩ වෙලා, ගුලි වෙලා, රෙද්දකුත් පොරවගෙන මේ එහෙම ලෙඩ වෙච්ච අපිටත් හම්බෙලා තියෙනවා. මොකද්ද වෙන්නේ? නටනොත් 18 සන්නිය කියලා නෝ යකෙකුට බය වෙලා. හැබැයි කාවවත් හරියට දැකලා නැහැ මේ බය වෙච්ච කෙනා. එයා තමයි කියන්නේ මේ යකෙක් හිටියා. මගේ පිටට අත තිබ්බා දුම්මන් හන්දියේදී. <laughs> ඈ දැන් එතකොට මේක හොඳටම බලපාලා. ලෙඩ වෙලා. හැබැයි මෙන්න 18 සන්නිය ගෙනලා නටලා ඔන්න හත් අඩිත් කපලා බෙර පළු ගලවන් වැටෙන ගහලා පලාතම හොල්ලලා මේ ගොක්කොල අරගෙන පුවක් මල් අරගෙන පහම් පත්තු කරගෙන කවි කියලා බේර ගහලා නටනවා. රෝගී සුවයි. ඇත්තටම බෙහෙතක් දුන්නා දැන්කට නැහැ. හැබැයි මේවත් කරන්නේ අද හැමෝටම බෑ. ඒකත් කියන්න ඕනනේ. එතකොට මේ යහන ක්‍රම ඒවත් රෝග සුව කරන්න පුළුවන් අවස්ථා තියෙන එක මානසික චිකිත්සාවක් වෙන්න පුළුවන්. නැත්නම් 18 සන්නිය නටන්නේ මේ අපේම අය මූදාගෙන. එහෙමයි. ඒ මෙන්න අරයකත් ඇවිලවත් එක්ක කතා කරලා ගියා. ඔයාගේ ආහාර පිදේනි අරගෙන ගියා. මෙන්න ඊළඟ යකා එනවා. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ. යකු යාළුවෝ ඔය ලෙඩත් එක්ක. <laughs> අන්තිමේ ඇත්තනේ මෙන්න හොඳ සුදුරෙද්දත් ගලවලා දාලා අර ප්‍රධාන ඇදුරටත් වැදලා මේ අවශ්‍ය කරන ආශිර්වාද ලබාගෙන එදයින් පස්සේ මෙන්න වැඩටත් යනවා. නේ? එහෙම දේවල් තියෙනවා. දැන් මේ අහන ප්‍රශ්නේ අමනුෂ්‍යයෙක් ඇතුල් කළා ඇඟකට ඇතුලේ ප්‍රතිකාර කරන්න පුළුවන්ද? එහෙම දේවල් තියෙනවා නැතුව නෙමෙයි. මේ හරිම භයානකයි. හරිම භයානකයි. එහෙම දන්න කීප දෙනෙකුත් මම පරීක්ෂා කරන්න ගිහින් තියෙනවා. මොකද මටත් මේ විෂයක් ශාස්ත්‍රයේ පිටන පරිශන කරන්න හිතන මොකද්ද මන් දන්නේ හේතුව. එහෙමයි. ඈ ජන්ම වාසනාවද ජන්ම පුරුද්දද මොකක්ද දන්නේ. හැබැයි මගේ තියෙන්නේ ආගමට දහමට පිරිතට සම්බන්ධ පරීක්ෂණ ක්‍රමවේදයක්. නමුත් වෙන කෙනෙක් කිව්වොත් එහෙම මෙන්න මෙතන මෙහෙම වෙනවයි කියලා මට එහෙම යන්න හිතෙනවා ගිහිල්ලා පරීක්ෂා කරපු ඕනතරම් අත්දැකීම් තියෙනවා. ඔය අහන ප්‍රශ්නෙට එහෙමත් දේවල් තියෙනවාද කියලා ඔබතුමා නගන ප්‍රශ්නෙට ඇත්තට එහෙම දේවල් තියෙනවා. එහෙම දැකලා තියෙනවා. මේ ළඟදිත් මට අත්දකින්න ලැබුණා. මේ එක තැනක මෙන්න මේ කොන්දේ තියෙන අමාරු ඕනෑම දෙයක් මේ සුව කරන්න පුළුවන්. එයා කියනවා. මම රෝගින් දෙන්නේ තුන් දෙනෙක් ඇත්තට ඇරියා. බැලින්නම් මොකද කරන්නේ මේ කපන්නෙත් නෑ. කොටන්නෙත් නෑ. කියන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. අතුරක්වත් අතට ගන්නෑ. තුවාලයක්වත් වෙන්නේ හැබැයි කියනවා මොකද කරන්නේ මේ ඇතුලේ කොන්දට ඇතුලෙන් කොන්දේ ඔපරේෂන් එකක් කරනවා. හැබැයි රෝගියා කියනවා හරි ඒ ආබාධේ ගියා ප්‍රශ්නේ නැහැ. හැබැයි උපදේශයක් දෙනවා සතියක් එකමාරක් දෙකක් යනකම් කොන්ද හොඳට බර අල්ලන උස්සන දේවල් ඒව මේව කරන්න එපා. ආවට ගියාට අපිරිවලට වාඩි වෙන්න එපා. ওই පුදුස් ටිකක් දෙනවා. අර ගිහිපු රෝගින් තුන්දෙනෙක් ගියා එක්කෙනෙකුට නම් හරි ගියේ නැහැ. දෙන්නෙකුට හොඳටම හොඳයි. ඉතින් මම මේ කියන්නේ නිසා මේ වෛද්‍ය පැත්ත මේ පේන නැහැට පේන දේවල් අතහැරලා දාලා අමනුෂ්‍යව පස්සේ දුවන්න කියලා. <laughs> නෑ ඒක නෙමෙයි ඔබතුමා අහන නිසා අර වගේ මෙහෙමයි කියලා විග්‍රහ කරන්න බැරි අමනුෂ්‍ය බලවේග භාවිතා කරලා ප්‍රතිකර්ම කරන ක්‍රම තියෙනවා. ඒව තමයි විකල්ප වෛද්‍ය ක්‍රම. ඒවා විකල්ප නිසාම ප්‍රමිතිය මොකද්ද කියලා දන්නේ නැති නිසාම භයානක වෙන්න පුළුවන්. භයානක වෙච්ච සිද්ධියකුත් තියෙනවා. ඒක ඇත්තටම අපි පිරිත් කියන අවස්ථාවක විනාඩියක් ගත්තොත් එහෙම අපි පිරිත් කියන අවස්ථාවක මෙන්න මේ මේ කටාන පැත්තේ. ඒ gedara ඇත්තටම ලොකු පරිහානියක් තිබුණා. ඒ gedara එක දුවක් දේවාලයකුත් කරනවා. බලන්න ඉගෙනගෙනම හිටපු දුව මේ අවුරුදු 22 23 ලොකු දේවාලයක්. ඔව් මහා භද්‍රකාලි අම්මගේ ලොකු රූපයක්. හොඳ කෙනෙක් නෙමෙයිනේ. එහෙමයි. මේ පූජා තියෙන ගෙදරම කාමරයක්, ගෙදරම පැත්තක් දැන් එයා තමයි ප්‍රධාන මෙහෙයුම් කරු. මේ දෙවියන් අතර මිනිසයන්ගම සම්බන්ධතාවය පවත්වන කෙනා වගේ. මට පුදුම හිතුණා. හැබැයි කොහොම වුණත් ඒ ගෙදර පිරිහීමටපත් වුණා. ඒ වෙලාවේදී ඔන්න අපට ආරාධනයක් ලැබුණා. අපි ස්ථානට ගියා පිරිත් දේශනා කළා. මේ වෙලාවේදී අර දේව පූජා තියෙන දුහ ආවේශ වුණා. ඒක පුදුම ආවේශයක්. කට්ටියක අපෝ අපෝ හාමුදුරනේ අත තියන්න එපා. දේවාරූඩිය ඇවිල්ලා තින් දේවාරූඩිය අත තියන්න එපා. ඔක කාලයක් තිස්සේ තියෙනවා. හැබැයි කොහොම හරි දේවාරූඩිය ASCII අමනුෂ්‍යෝ ගොඩක් ඒ දුවගේ ඇඟට රිංගල ඉවරයි. භද්‍රකාලි අම්මට ගෙය තුලේ පූජා තියනවා කියන්නේ ඈ ආයතනින් එහාට අහන්න දෙයක් නැහැ නේ. ලේ කැමති මිනිස්සුන්ගේ ඔලු ගලවලා ගන්න පුළුවන් නරකින් කෝපෙන් ඉන්නනේ එවැනි කෙනෙක් එක්ක එවැනි බලවේගත් එක හොඳ නැහැ. ඉතින් අඳුරු පැත්තේ කටයුතු කිරීම නිසා බැරිනම් ඒ දුවටම ඇඟේ මැරිච්ච අය ගොඩාක් එකතු වෙලා. ඒක නිසා තමයි යා වෙනස් වෙන අධ්‍යාපනයත් ඇහැරලා මේ අපරාධි පූජා කර්මවලට ගිහිල්ලා. ඒව කරනවා. මිනිස්සුන්ට සිත හදනවා Tamanට ඇති මෙලෝ සාංශාරික සිතක් නෑනේ. ඇත්තට ඔය යන මේ ග්‍රාහකයා, සේවය ලබා ගන්න යන කෙනෙක් කල්පනා මේ පරිසරය මොකද්ද? මේක පිරිසිදුද අපිරිසිදු ඉස්සලා බලන්න ඕනේ. කඳු පාට tira දාගෙන දුම් ඇදිලා නේද? සෙවල් පෙන්ද කාලා තෙල් බේරිලා ජරා වාස වෙලා ආසනයේ තියෙන රෙද්ද දෙවියන්ට පුද පූජා තියෙන ආසනයේ රෙද්ද රතු පාට රෙද්ද අල්පයකින් විතර අයින් <laughs> කරලා නැහැ. එවැනි තැන්වල දෙවියෝ ඉන්න පුළුවන්ද නේ? ඒ නිසා පැහැදිලිවම එවැනි තැන්වල ඉන්න මල ප්‍රේතයෝ. ඒ නිසා අපිට පුළුවන් මිනිස්සයාට පොඩි පුංචි අවබෝධයක් හරි තියනවා නම් මම මේ සේවය ගන්නේ කොහෙන්ද? තමන්ටවත් තමන්ගේ මේ ලෙඩක් සුවපත් කරගන්න බැරි කෙනෙක් කොහොමද තව කෙනෙකුට සුවපත් භාවය ලබන්නේ? ඔය ඉන්නේ පොළවල් වල සමහර අය එන්න එන්න කොණ්ඩ යනවට කොණ්ඩ ආරක්ෂා කරගන්න යන මේ තෛලය හරි හොඳයි කියලා. බැරින්නම් තෙල් විකුණන මිනිස්සගේ ඔළුවේ එක කෙස් ගහක් නැහැ. එහෙමයි. අන්න ඒ වගේ වැඩක්. ඒ නිසා මේ අතද කියන්න ඕන වැදගත්ම කාරණේ අර පිරිත් දේශනාවේදී අර හිටපු ඔක්කොම ටික ඇවිස්සලා ආවා. ඒ වෙලාවේ එපයි කියද්දි දුවණන් කිව්වේ එපයිම කියලා අම්මල කිව්වනේ හාඳුර පුළුවන් නම් අයින් කළා දාන්න ඔය ටික ඔක්කොම. අර අමනුෂ්‍ය ආපු ලිස්ට් එකක් ආවා. පහක්ද කොහේ? හතරක් ඒ ශරීරයෙන් ගෙදරින් අයින් කරගන්න පුළුවන්කම ලැබුණා. මෙන්න අන්තිමටම ආව ප්‍රධාන කෙනා. අය ඇවිල්ලා කිව්වා උඹලා දන්නවනේ මං කවුද කියලා. මෙච්චර කලක් මම ඉන්නේ මට පුළුවන් ඕනම කෙනෙක් ඇඟකට යන්න. ඕනම ලෙඩක් සුවපත් කරන්න පුළුවන්. වැදගත්ම දේ මුන්ට ලැබෙන්න තියෙන නිධානය නැති කරන්න ඔය හාමුදුරු හදන්නේ. ඒක කිව්ව විතරයි ගෙදරයි කනේ හාමුදුරුවෝ අනිත් හතර දෙනා අයින් කළාට නම් කමක් නැහැ. ඔය ඔය නිධානය ලබා දෙන කෙනා නම් අයින් කරන්න එපා. නිධානයට ආසාව. අනිධානයට තෘෂ්ණාව ඇති වුණා. අම්මත් ඔන්න දුවටත් ඒකෙන් ශක්තිය ලැබුණා. මේ අමනුෂ්‍යයන්ගේ මේ පච ඇත්තට ඉන්න ඕනකමට මේ ඇඟි. මේ ඇඟේ මං හිටියොත් මේ දැන් දුක් වින්දා වගේම කන්දන් නැග්ගොත් පල්ලමක් තියෙන බව අමතක කරන්න එපා කියලා අමනුෂ්‍ය උපමාවකින්ම කිව්වා. එහෙමයි. ඒ වෙලාවේ ගෙදර ඔක්කොම විරුද්ධව අනේ නිහාඳුරුනේ. මේ ඇති අපිට දැන් නරකය ගොඩක් ගියානේ. මෙයා මේ නිදානියක් දෙන්න ඉන්නේ. ඔහොම හිටිච්චාවේ හාමුදුරුනේ. එයා ආයින් කරන්න එපා. අපි එහෙනම් වැඩසටහන ඉවර කරමු නේද? අපි අටපිරිකර පූජා කරන. ඔන්න හදිසිනවා පිරිකර පූජා කරලා පිරිත නවත්ත ගන්න. හැබැයි හිටපු අර ගොඩක් කරදරකාරී කට්ටිය ගියා තමයි. ඒ වුණාට මෙන්න එනවා 6 මාසෙකින් විතර කට්ටිය. අර දුව ඉරට්ටක් වගේ වෙලා. ලැබිච්ච නිදානේ. ඇඟේ තීච්ච ලේ ටික ඔක්කොම නැහැ. අර අමනුෂ්‍යෙක් ඇඟේ ඉන්නකොට ප්‍රබල අමනුෂ්‍යෙ ලේ බොන්න පුළුවන්. එයාගේ ශක්තිය උරා බොන්න පුළුවන්. එයා නිකන් වයස්ක ආච්චි කෙනෙක් වගේ කුදු වෙලා නිකන් මේ ලෙඩ වෙලා ඔළුවේ ජටාවක් බැඳගෙන උස්සගෙන තමයි අරගෙන ආවේ. ඔන්න නිධානේ දීපු හැටි. ඒ නිසා ආවට ගියාට මේ අමනුෂ්‍යයන් එක්ක නටන නැටුම් බොහොම භයානකයි. පොඩ්ඩක් ඇඟට ඇවිල්ලා වෙවුලන්න හදනකොට හිතනවා මට මේ කැඹුරුමක් දීලා. හරි. මුළු මේ සංහතියම ගන්න පුළුවන් පොහොසත් කරලා කියලා එහෙම හිතනවා. ඒ නිසා වරද්දගෙන යන්න එපා. ඇතම් අමනුෂ්‍ය බලවේග මත ප්‍රතිකාර කරන්නත් පුළුවන්. නැති ලෙඩ හදාගන්නත් පුළුවන්. සම්මා ආජීව තුන් සිත පහදන සතහම් කතිකාව අපේ හම්දුරනේ බොරලැස්කම පැත්තට අපි දැන් යන්න සෝදානම් සිසිර ධනසිරි මහත්මයා අපිට ප්‍රශ්නයක් වමු කරලා තියෙනවා මේ ධානය සම්බන්ධව සිසිර මහත්මයා අහනවා මේ මිය යන මොහොතේ ධානයක් හෝ ලබා ගත්තොත් ඒක මේ රුදුරු සසරට ආරක්ෂාවක් වෙන්න පුළුවන්ද කියලා අහන ප්‍රශ්නේ ධනාත්මක අදහසක් තියෙනවා. එහෙමයි. ඇත්තට අද මේ මිනිස්සු ජීවත් වෙන මේ බොහොම තරගකාරී ජීවිතේ ඔහොම කාරණයක් ගැන මේ හිතන්න හරි ලැබීම වාසනාවක් නේ. එහෙමයි. බලන්නකෝ. මැරෙන මොහොතේ අඩුම ගානේ ධානයක් හරි ලබාගෙන මැරුණොත් ඒක ලොකු ආරක්ෂාවක්ද කියලා අහන්නේ. ඇත්තටම ආරක්ෂාවක්. එහෙමයි. හැබැයි ධාන කියන ඒවා ලැබෙන්නේ මේ චිත්ත භාවනාවෙන් සමත භාවනාවෙන් අපි දන්නවා මේ විශ්වයේ අපි ඉන්න ඉසව්ව අඩවිය ගත්තාම තල 30කට බෙදන්න පුළුවන්. කොහොමද බෙදන්නේ? භූමිය වශයෙන් හතරයි. ඒ කියන්නේ මොනවද? කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, ලෝකෝත්තර භූමිය. ලෝකෝත්තර භූමිය පොඩ්ඩක් පැත්තකින් තියන්න මේ අහන්නේ ධානයක් එක්ක සම්බන්ධ නිසා සහ තල 31ක් ගැන කතා කිරීමේදී තල 31 හැදෙන්නේ කොහොමද මේ විශ්වයේ? එක්තිස් තලය කියලා කියනවනේ. එහෙමයි. එක්තිස් තලය හැදෙන්නේ කොහොමද? එතනින් එක්තිස් තලයෙන් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ බ්‍රහ්ම ලෝක. බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝක බ්‍රහ්ම ලෝකම තියෙන 20ක්. ඔය තල 31කින්. එහෙම. මොනවද 20? ඔය ධානා උපදවාගෙන රූපාවචර ධානය උපදවාගෙන යන්න පුළුවන් තල තියෙනවා 16ක්. රූපාවචර භූමියෙන් එහාට සිතක් දියුණු කරොත් අරූපාවචර ඔය අපි කියන ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින් චඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤා කියලා. එහෙමයි. මේ කියන තලයට සිත දියුණු කරොත් එයා කාම භූමිය ඉක්මවලා රූපාවචර බ්‍රහ්ම භූමියත් ඉක්මවල අරූපාවචර තලයේ තමයි බ්‍රහ්ම ලෝකයේ තමයි මැරිලා ගිහිලා උපදින්නේ. එතකොට ඒව හතරයි අරූපාවචර බ්‍රහ්ම ලෝක, රූපාවචර බ්‍රහ්ම ලෝක 16, 20ක් බ්‍රහ්ම ලෝක 31කින් වැඩිම ප්‍රමාණයක් නේ. එහෙමයි. ඊළඟට යම් කිසි කෙනෙකුට අපි තුන් ධානයක්වත් නැතුව දැන් මේ මහත්යහනේ ධානයක් හරි තිබුණොත් ආරක්ෂාවක් නේද? ඇත්තට ධානයක් තිබුණොත් හොඳයි. ඒක තිබෙනවා වගේ මැරෙනකොටත් ඒ ධ්‍යාන ශක්තිය තියෙනවා. ධ්‍යාන පිරිහිනවනේ. නේව සංඥා නා සංඥා දක්වා ගියත් ඒ ධ්‍යානෙ උනත් පිරිහෙන්න පුළුවන් ලෞකිකයි. ඒකයි සිද්ධාර්ථ තාපසයන් වහන්සේ නේව සංඥා නා සංඥා ලබාගෙනත් ගුරුරුන්ගේ මාර්ගෙන්නේ. ඒක ප්‍රාමාණික නැත කියලා තේරුම් ගත්තා. ඒ නිසා එතනින් විපස්සනාවට ගියා. විපස්සනාවෙන් ගිහිපු කෙනෙකුට තමයි ඇත්තටම අර ලෝකෝත්තර භූමියට පය තබා ගන්න පුළුවන්. බ්‍රහ්ම ලෝක 20ක් අතහැරියොත් ඒ කියන්නේ ප්‍රථම ධානය හරි තියෙන්න ඕන නිල් මහත්ය අඩුම ගානේ රූපාවචර බ්‍රහ්ම තලයට හරි පය තබා ගන්න. ඒ කියන්නේ අඩු ගානේ ධානයක්වත් නැත්තම් මේ කොච්චර බණ ඇහුවත් කිව්වත් ධානයක්වත් නැත්තම් අපට 20ක්ම හොසි වෙනවා. මොකද්ද 20? රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි ආරූපාවචර බ්‍රහ්ම ලෝක හතරයි. 20ක්ම නැති වුනහම අපට ආයි උපදින්න තියෙන්නේ හත් මේ 11යි. 11යි. ඒ තමයි කාම භූමි 11. නේ? කාම ලෝකේ මොනවද? දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝකේ 7යි. ඒ ටිකට කියනවා වෙනම කොටසක් සප්තකාම ස්වර්ගය. ඒ කාම භූමියේම අඳුරු විපාක ඇති කොටස තමයි සතර අපාය. නිරය, තිරිසන්, പ്രേත, අසුර. දැන් අපි වාසනාවන්තයි මේ වගේ ධර්ම සාකච්ඡා කරපු නිසා වෙන්න පුළුවන්. ඒ සාකච්ඡා අහපු නිසා වෙන්න පුළුවන්. හිත වඩපු නිසා වෙන්න පුළුවන්. පින් කරපු නිසා වෙන්න පුළුවන්. අනුන් වෙනුවෙන් කෙනෙක් සුවපත් කරන්න මේ මහන්සි වුණ නිසා වෙන්න පුළුවන්. අපි කාම ලෝකේ පහළතලයේ හිටියට පහළතලයේ දෙකට බෙදෙනවා. කාම දුගති සුගති කියන කාම සුගතියෙන් අපි ඉන්නේ. එහෙමයි. يعني මේ ඉහළම තලය මනුස්ස ලෝකේ. ඒ කාම සුගතියෙන් සප්ත කාම ස්වර්ගේ. දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකේ ගත්තාම ඒකෙත් ඉහළම තලයක තමයි අපි ඒක තේරෙනවා ඔය සමහර අය දිව්‍ය ලෝකවල යන්න ප්‍රාර්ථනා කළාට ඒ දිව්‍ය ලෝක 6ටම වඩා මනුස්ස ලෝකේ ඉහළයි. මොකද දෙවියන්ට ලේසියකට කබ කඳුළු ගලන්ට දාඩිය දාන්නේ ඇඳින් ඉන්න දැන් වස්ත්‍ර ඒව නරක් වෙන්නේ අපිරිසිදු වෙන්නේ රින්සු දාන්න ඕනේ හොදන්න ඕනේ නැහැ <laughs> අයන් කරන්න ඕනේ පොඩි වෙන්නේ නැහැ අපේ ඇඳුම් නම් එහෙම නැහෙනි හැබැයි දිනයක් එනවා ඔය සැප දිව්‍ය සැප විඳලා විඳලා ඉන්නකොට දවසක් මෙන්න කබ කඳුළුවෙක් ගලන්න දිගට ගලන්න පටන් ගන්නවා. දාඩිය දාන්න පටන් ගන්නවා. වස්ත්‍ර පොඩි වෙන්න පටන් ගන්නවා. ඇඟ සුදු වෙලි වෙන්න පටන් ගන්නවා. අර දිව්‍ය ආලෝක ප්‍රභාව ටිකනේ අර බැටරි විතර යන ටෝච් එකක් වගේ ඒ ආලෝක රශ්මි නැති වෙලා යනකොට. දැන් දන්නව නිකන් හුලම්බැස්ස මේ මේ බැලුමක් වගේ නිකන් පොඩි වෙලා ඇකිලිලා දෙවියන් අඬන්න පටන් ගන්නවා. මේ වෙලා දන්න අපෝ විපත්තියක් අපේ කෙනෙකුට විපත්තියක් කියලා සමයේ වට පිටාව ඉන්න කොහොම දෙවිවරු විවිධ ආලෝක ධාරා විදහාගෙන එනවා මේ දෙවිය වට කරගන්න. කෙනෙකුට කරදරයක් තියෙනකොට අනිත් කට්ටිය එකතු වෙනවනේ. එහෙමයි. අල්ලපු ගෙද කරදරයක් තියෙනවා වටේ මිනිස්සු එකතු වෙනවා. මේ දෙවිය වට කරගෙන දාස්කනම් දෙවිවරු මේ දෙවියව සනසන ගොඩක් දේවල් කියනවා. ප්‍රාර්ථනා කරනවා. සෙත්පතනවා. මොකද්ද ප්‍රාර්ථනාව? අපි ප්‍රාර්ථනා කරනවා ඔයාට සුලද්ධං ලබ ලැබිය යුතු හොඳම දෙයක් ලබන්න. ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ. මෙතනින් මීට වඩා සුගතියකට යන ලැබීවා. manussත්තං පටිලබ මොකද්ද මේ ප්‍රාර්ථනා කරන? සුගතියක් ලැබෙන. මීට වඩා සුගතිය කියලා කියන්නේ මනුෂ්‍යාත්ම භාවය. දේවා චවන සූත්‍රයේ සංයුත්තනිකයි විස්තර තියෙන්නේ. එතකොට පේනවා එහෙනම් අපි ඉන්නේ මනුෂ්‍ය ලෝකේ නම් අපිට පේනවා අපි කාම ලෝකේ ඉපදිලා හැබැයි දැන් ඉන්නේ මේ යෝධ පින කුසලය නිසා කාම ලෝකේ උපරිම තලයකනේ එහෙමයි බුදු කෙනෙක් බුදු වෙන්න මනුස්ස ලෝකෙට එන්න ඒ නිසා මහ රහත් භවටත් ලොකු උදව්වක් මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකෙ හිටියයි කියලා ඒවට උදව්වක් ලැබෙන්නේ නැහැ හැබැයි මනුස්ස ලෝකෙ හිටියට ලැබුණට මනුස්ස ජීවිතේ පෙරපිනට අඩුම ගානේ අර අහපු විදිහට චිත්ත සමාධියක් හෝ ඊට එහා ගිය ධානයක් හරි නැත්තම් ඒ මනුස්ස ජීවිතෙන් අපට භයානක ආයි කාම ලෝකෙට එන්නේ. කාම ලෝකෙට ඇවිල්ලා දිව්‍ය ලෝකෙට හෝ මනුස්ස ලෝකෙට આવොත් හොඳයි. කාම දුගතියට වැටුණොත් ධර්මයෙන් පිටපැලා ජීවත් වුණ ආයි අපි හෙලටම ප්‍රපාතයටම වැටුණාට පුංචි ළමයේ කීයේ පෙරදා ඉන්දියාවේ වැටලා නලලින්දකින් පල්ලටම ගිහින් අනේ ඒ වගේ ඊට වඩා භයානක මේ ඉන්න තලින් පල්ලෙහාට වැටෙනවා ඒ නිසා ධානයක් හරි ලබාගත්ත සිත ආරක්ෂාවක් වෙනවා. හැබැයි බ්‍රහ්ම ලෝක තලයේට රූපාවචර බ්‍රහ්ම ලෝකයේ මුල්ම තැනට හරියන්න ඇත්තට අවශ්‍යයි ධාන සිත. හැබැයි එහෙ ගියයි කියන සසර ප්‍රශ්නයට පිළිතුරක් එන්නේ. මොකද මෙහි බුදවරු 100ක් 1000ක් පහළ වෙලා සාසන පවත්වලා පරිනිර්වාණයට වැඩම කරලා බැරි නම් අපි බ්‍රහ්ම ලෝකේ ලොකු ටුවර් එකක් ගිහින් එනකොට. ඒ නිසා සැප විඳින්න හොඳ වුණාට මේ සාංශාරික මහා සාගරෙන් ගොඩ වෙන්න බ්‍රහ්ම ලෝකෙට යම් මේ ප්‍රතිකර්මයක් නෙමෙයි. ඒ නිසා ගොඩක් අය කරන්නේ අපිට දැන් බලනකොට ඉන්ටර්නෙට් එකේ වුණා මොකක් හරි අපි YouTube එකේ හරි මොකක් හරි බලනකොට බලන එක නෙමෙයි මෙන්න කොහේද උනේ ඇඩ් එකක් එනවා. තප්පර ගණන. එහෙමයි. ඒක ස්කිප් කරන්න පුළුවන් නේ. එහෙමයි. ඒ වගේ අපිට ඕනනම් බ්‍රහ්ම රූපාවචර බ්‍රහ්ම ලෝකේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ස්කිප් කරන්න පුළුවන්. මනුස්ස ලෝකේ උපරිම තලෙ ඉඳලා. කෙලින්ම අර කතා කරු ලෝකෝත්තර භූමියට යන්න පුළුවන්. සෝතාපන්න භාවයේ සකදාගාමි අනාගාමි අරිහත් නේ. ඒ නිසා මනුස්ස ලෝකේ මේ කාම ලෝකේ උපරිම තලයේ ඉන්න කෙනෙකුට බ්‍රහ්ම ලෝකේ ස්කිප් කරලා මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ස්කිප් කරලා අයින් කරලා දාලා කෙලින්ම ගණදෙනු කරන්න හැකියාවක් තියෙනවා. පහළ කාම භූමියේ හිටියට කාම සුගතියේ මනුස්ස ලෝකේ ඉන්නවා නම් කෙලින්ම ලෝකෝත්තර භූමියට. ඒ නිසා හරි වාසනාව අපි පහළ හිටියට මිනිස්සෙක් වෙලා ඉපදිච්ච නිසා ලොකු වාසනාවක් තියෙනවා මේ සාංශාරික ප්‍රශ්නෙට හිත වඩලා විපස්සනාවට ගිහිල්ලා මගපර ලබලා මේ සසර ප්‍රශ්නේ සහ මුලින්ම අවසන් කරන්න. නැත්තම් දෙහැන් ලබන එක හොඳයි. ඒකෙන් වෙන්නේ සතර අපායට වැටෙන්නේ නැති එක විතරයි. හැබැයි සාංශාරික ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි. සාංශාරික ප්‍රශ්නේ ජයග්‍රහණය කරන්න මේ ලැබිලා තියෙන හොඳම අවස්ථාව දුර්ලභංච manussත්තා. සම්මා ආජීව තුන් සිත පහදන සතහම් කතිකාව එමනම් හිතවතුනි අදට නියමිත කාල වේලාව අවසන් අපි සමුගෙන යන්නයි සෝදානම් වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් පුරස් හතික කාලයක් තුළ මෙවැනි ගැටලු අපේ වැඩසටහන සඳහා යොමු කරමින් ධර්මයෙන් නිවුණු සැනසුණු ජීවිතයක් ළඟා කර ගැනීම සඳහා මේ වැඩසටහන සමග සම්බන්ධ වෙන්න ලියන් නිවන් ප්‍රශ්න මේ ලිපිණයට සම්මා ආජීව තුන් සිට පහදන සදහම් කතිකාව සිත FM අංක 136 B ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ 0115 886 886 071 4 183 911 කියන දුරකථන අංක වලට කතා කරලත් ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. සුපුරුදු පරිදි අද දවසේ මේ ධර්ම සංකතනය සඳහා වැඩම කළේ මාළඹේ අරංගල කහන්තොට පාර ශ්‍රී ශෛලාරාම අධිපති ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කතිකාචාර්ය රාජකීය පඬිත් සද්ධර්ම වාගේශ්වර ආචාර්ය පූජ්‍යපාද ඇත්කඳුරේ සුමනසාර ස්වාමීන් වහන්සේ අපේ নমස්කාරයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙත මේ මොහොතේ පුද කරනවා. සම්මා ආජීව තුන් සිත පහදන සදහම් කතිකාව නිවැරදි ධර්මාවබෝධය තුළින් යහපත් ජීවිතයක්